සරච්චන්ද්‍ර මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ ඔව් අපේ හාමුදුරුවෝ අද දේශනාවේදී කරපු අර කාරණා හතර අපේ හඳුන්වතු කරවු ඒ කියන්නේ ආ එකක් තමයි අර එහෙම රාගී සිතක් ඇති වෙනවා හැබැයි දන්නේ නැහැ එහෙම ඇති වෙනවද කියලා නමුත් තව කෙනෙක් එහෙම ඇති වෙනවා වගේම ඇති වෙන බව දන්නවා. ඒ වගේ විතරාගී සිතක් ඇති වෙනවා ඇති වෙන ඇති වෙනවා වගේම ඇති වෙන බව දන්නවා. ඒතකොට අපේ ආමුදුරෝ මතු කරා එකෙන් අර එහෙම ඇති වෙන සහ ඇති වෙන බව දන්න කියන දෙක ඉහළයි කියලා. ඔව්. අපේ ආමුදුනේ ප්‍රායෝගික උදාහරණයකට එක්ක ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔන්න දැන් අර ඉස්සල්ලා කතා කරපු අපේ මහත්මයා සිහිපත් කළානේ කවුද සුනිල් කුමාර මහත්මයා සිහිපත් කළේ දැන් අපි හිතමු සමාජයත් එක්කලා ජීවත් වෙනකොට පාටි එකට යන්න වෙනවා එතකොට එතන සින්දු කියනවා නටනවා දැන් මේ වගේ තැනකට ගියන් පස්සේ කෙනෙකුට අර සිහියෙන් තොරවම අරවත් එක්කලා මොහු වෙන්නත් පුළුවන්. එතකොට ඒ තරත්තගේ මනසේ කාමච්ඡන්ද ආදිය මතුවෙනවා මතුවෙනවායි කියලා ඔහු දන්නේවත් නැහැ. හැබැයි දැන් සුනිල් කුමාර මහත්තයා කිව්වේ සමහර අවස්ථාවලදී එහෙම ගියන් පස්සේ අපිට දැනෙනවා දැන් මේ මේ කරන දේවල් ඉතින් මේවා මේ නාම රූප ධර්ම විතරයි කියන බව තේරුම් අරගෙන අපිට එදිහා බලන්න පුළුවන් ඒ මට්ටමට ඉන්නකොට අපට අපේ මනසේ කාමච්ඡන්දයක් ඇති වෙනවා නම් ඒක අපට දැනෙන්න ගන්නවා. එතකොට දැන් අර නැටුම නෘත්‍ය ගීතය සමග මුහු වෙලා ඉන්න කෙනාටත් කාමච්ඡන්දය ඇති වෙනවා. දැන් මේ ඒකට සම්බන්ධ වෙලා නැතුව ඉන්න කෙනාටත් කාමච්ඡන්දය ඇති වෙනවා. හැබැයි ඇති වුණාට අර එකත් එකලා යෙදිලා ඉන්න කෙනා සිහියෙන් නැති නිසා එයා දන්නේ නැහැ තමන්ගේ මනසේ කාමච්ඡන්දයක් ඇති වෙනවද කියලා. දැන් මේ සති සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනාට දැනෙනවා කාමච්ඡන්දය ඇති වෙනවා කියලා. අන්නේ දැනෙනකොට අපේ මනසට මගේ මනස නිවැරදි තැනක නෙමෙයි තියෙන්නේ කියන මේ සිහි කැඳවීම නැවත නැවත කරනවා. එතකොට වීරය තියනවා නම් තමයි ඒක ප්‍රහාණය කරන්නේ. වීර නැත්තම් එයත් ඒ කාමච්ඡන්දයත් එක්කලා පවතින්න පුළුවන්. හැබැයි නැවත නැවත අර හෘද සාක්ෂිය විසින් තමන්ගේ මනසට මතු කරලා දෙන ගතිය. මේ මේ මම වැරද්දක් කරන්නේ මේක නෙමෙයි සුදුසු දේ මේකෙන් ගැලවෙන්න ඕන මේකෙන් ගොඩ එන්න ඕන කියන ඒ චෝදනාව එයාගේ මනසට නැවත නැවත දනවන්නට ගන්නවා අන්න ඒක එයා එතනින් ගැලවෙන්නට යම් උපකාරයක් වෙනවා ඉතින් අර නොදැන ඒ තුල පැවතුනෙන් පස්සේ ඒකත් එක්ක ආස්වාදනයෙන් ආස්වාදනය කරනවා ඒකෙන් ගැලවෙන්න ඕන කමක් නැහැ දැන් මේක අපිට තවත් පැත්තකින් උදාහරණයක් අරගෙන කතා කරලා හැකි දැන් අපි හිතමුකෝ බෞද්ධේ සත්තු මරන්න හොඳ නෑ කියලා දන්නවා ඒක අකුසලයක් කියලා දන්නවා ඒකෙන් වැළකී සිටින්න උත්සාහ කරනවා යම් අවස්ථාවක Tamanට සතෙක් මරන්න සිද්ධ වෙනවා දැන් මේ සතා මැරීම පිළිබඳ බෞද්ධයාට ලොකු පශ්චාත්තාවයක් ඇති වෙනවා අපි හිතමු බෞද්ධ නොවන කෙනෙක් දෙවියන් වහන්සේ සත්තුමවලා ඉන්නේ මරාගෙන කණ්ඩායි කියලා හරි එහෙම නැත්නම් දෙවියන්ට පූජාවක් පවත්වන්න සතෙක් මරුවට වරදක් නැහැ කියලා හරි මොකක් හරි ඒ බඳු ආගමික සංකල්පනාවකින් ආවරණය වෙලා ඒ දෘෂ්ටියෙන් වැහිලා ඔහු ඒ සතා මරනවා මරුවෙන් පස්සේ දැන් අර බෞද්ධයාට සතා මරුවයි කියලා ලොකු පශ්චාත්තාවයක් ඇති වෙනවා අරත නැත්තාට එහෙම පශ්චාත්තාවයක් නැහැ එතකොට ඇත්තටම බැලුවොත් එහෙම ඒ බෞද්ධ නොවන කෙනා සිද්ධ කරගන්න අකුසලයට වඩා බරපතල අකුසලයක් බෞද්ධයා කරගන්නවා කුමක් නිසාද පසුතැවිලා හැබැයි කරන මොහොත ගත්තන් පස්සේ කරන මොහොතේදී බෞද්ධයා මේක වරදක් කියලා දැනගෙන කරන්නේ දැනගෙන කරන නිසා ඔහුගේ මනස ඒකෙන් ගලවා ගන්න බලාගෙනයි ඒක කරන්නේ. ඒ කියන්නේ නොකර බැරි නිසා කරනවා මිසක් ඒකේ ගිලෙන්නේ නැහැ. අර මේක වරදක් කියලා දන්නේ නැති කෙනා ඒකේ ගිලිලා ඒක ඒකේ මොසපත් වෙලා තමයි කරන්නේ. ඒ නිසා වරදක් කියලා නොදන්නා තැනත්තාට කරන මොහොතේ වැඩි අකුසලයක් සිද්ධ වෙනවා. වරදක් කියලා දැනගෙන කරන තැනත්තා කරන මොහොතේ අඩු කර්මයක් තමයි කරගන්නේ. හැබැයි දෙවැනි අවස්ථාව ගත්තාම අර මුලාවෙන් කරන තැනත්තා පසුතැවෙන්නේ නැති නිසා ඔහුගේ කර්මය එතනින් සීමා වෙනවා. ඔහු නැවත නැවත ඒක ගැන හිත හිත තැවෙන්නේ නැහැ. බෞද්ධයා මේක වැරදි කියලා දන්න නිසා නැවත නැවත හිත හිත තැවෙන්න ගන්නවා. එතකොට කර්මය වැඩි වෙනවා. හැබැයි කර්මය වැඩි වුණාට ඔහුට යම්කිසි අවස්ථාවක් හැදෙනවා. මොකද්ද? ඒ මේක මම වැරද්දක් කළේ වැරද්දක් කළේ වැරද්දක් කළේ කියලා ඒ ඇති වෙන මානසික චෝදනාව නිසාම ඔහු ඔහුගේ මනස පෙළවෙනවා මෙතනින් ගැලවෙන්න මේකෙන් මිදෙන්න. හැබැයි අර නොදැන කරන කෙනා ඒක ගැන පසුතැවෙන්නේ නැහැ. කරන මොහොතෙත් ඒකේ ගිලිලම කරනවා. පස්සේ පසුතැවෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැති වුණාට ඒ පසුතැවෙන්නේ නැති බවම යලි යලිත් ඒ වරදම කරන්නට ඒ තනත්තාට අවස්ථා හදලා දෙනවා. ඒ නිසා බෞද්ධයෙක් හැටියට ගත්තත් පස්සේ පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. නමුත් අනික් අතට අපට පේනවා මේ පසුතැවීම නිසාම තමන් වරද්දක් කළා කියලා ඇති වෙන ඒ ඒ සවිඥානික ගතියම තමයි ඔහු වරදින් මුදවා ගන්නට පොළඹවන්නේ. අන්න ඒ නිසා තමයි වරද කළා වුණත් දැනගෙන කිරීම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ දැන් සාමාන්‍ය සමාජය අනුව ගත්තොත් නම් නොදන්න මිනිහා වැරද්දක් කළාම සමාව දෙන්න පුළුවන් මේ දැන දැන කරපු මිනිහට කොහොමද සමාව දෙන්නේ එහෙමනේ එහෙමනේ සාමාන්‍ය ලෝකයේ සලකන්නේ ඒ ඒ නිකන් නීතියත් එක්කලා බලනවා. හැබැයි ධර්මතා වශයෙන් බලනකොට නොදැන කරපු බව තමයි බරපතල වෙන්නේ දැනගෙන කිරීම තුළ යම් ඉඩක් තියෙනවා ඒ තනත්තාට නිදහස් වෙන්නට අනිත් අයට සිද්ධ වෙන අනතුරු අවම කරන්නට. ඒ නිසා නීතිමය වශයෙන් ගත්තහම එක තත්වයක් ධර්මතා වශයෙන් ගත්තහම තව තත්වයක්. නීතිමය වශයෙන් ගත්තොත් නොදැන කරපු තැනත්තා තමයි අනුකම්පාවට භාජනය විය යුතු තැනක්. ඒ තනත්තා තමයි වඩා උසස් කියලා අපට සමාජයේ නීතිමය වශයෙන්. ඒ කියන්නේ යම් යම් සහනයක් සැලසෙනවා නම් සැලසිය යුත්තේ ඔහුටයි. හැබැයි ධර්මතාව වශයෙන් ගත්තන් පස්සේ ඔහුට නෙමෙයි සහනය සැලසෙන්නේ අර දැනගෙන සබුද්ධිකව සවිඥානිකව සිහියෙන් යුක්ත කටයුතු කරන්න සමත් වෙච්ච කෙනා. අවසරය අපේ හාමුදුරනේ ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවෝ නීතියට මේකත් අතර සංසන්දනය ඉදිරිපත් කරපු අදහස ඒ වගේ අපේ හාමුදුරුවෝ මම හිතන්නේ අපේ අර අරුණ මනතුංග මහත්මයා බොහොම වැදගත් දෙයක් මතු කරා මේ ඒකට අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්වේ අර අපිට සිතෙහි ඇතිවන ඒ කියන්නේ ඍණාත්මක එකක් නැවත හරියන්න පුළුවන් එහෙත් අර මරණ මොහොතකදී එහෙම වුණොත් මේ බොහොම අමාරුයි නැවත ඒකේ ප්‍රතිඵලය විපාකයේ දරුණු වෙන්න පුළුවන් ඒ වගේම ඊට පස්සේ අපේ මාත්මේ කතා කර අර සෙනසුරාදා වගේ ඇති වෙනකොට මේ ඊට පස්සේ සති අනිත් සති වීකෙන්ඩ් එක වෙනකොට අර හිතේ තිබෙනවා අර ඉහළ තත්වයන් වෙනස් අඩුවේගෙන යනවා කියලා. ඉතින් පොඩි ආශ්චර්යජනක දෙයක් මට හිතුණා මම ඒක බෙදා ගන්න කැමතියි. ඒකට අපේ ආමතුරුගේ මේක වීරයෙන් වඩාගත යුතු එකක් කියලා. ඉතින් මට නිකන් ආශ්චර්යජනකව හිතුණා අපේ ආමතුරු අපිට එහෙම වීරය වඩන්න අමාරු නම් නියත දෙයක් නිසා මරණය සිදුවෙන්න ඕනේ සෙනසුරාදා රැයට දෙන්න. <laughs> අපි මේ වැඩසටහන ආන නිසා. ඒ අපේ හාමුදුරුවෝ බොහෝම පිං අපේ හාමුදුරුවෝ කරපු පැහැදිලි කිරීම. හොඳයි. ඔය දෙසනසලාද රැට මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඒ වුණත් ඉතින් ඒක ධර්ම සාකච්ඡාව අහලා මැරුණොත් හොඳයි තියෙනවා නැති වුණොත් තමයි තරක් කෙටවෙන්නේ. ඔව් අපේ ධර්ම සාකච්ඡාව අහන නිසා ඉතුනේ මට ඒක ටික හාස්‍ය ජනකෝ ඉතුනේ. අවසරයි ඒක බෙදා ගන්න අවසරයක් දුන්නා. <laughs>